ඊළඟට ක්‍රිස් ඊළඟරත්න මහත්මිය අවසරයි ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ ළඟදී ඉගෙන ගන්න පටන් ගත්තේ මේ සෝවන් කෙනෙක් ගැන ඔබ වහන්සේ කිව්වා සෝවන් කෙනෙකුට මේ මාර්ගය වෙනස්ද ඵලය ඵලය වෙනස් දෙකම එකට වෙන එකක්ද නැත්නම් සෝවන් කෙනෙක් වෙනවා නම් මාර්ගයට එන්න ඕනේද? ඔව් මාර්ගයට එහෙමයි දැන් මාර්ගසිත ඵලසිත කියන සිත් දෙක ගත්තොත් මාර්ගසිතට අනතුරුවම ඵලසිත ඇති වෙනවා. මේ දෙක එකම ක්ෂණයේදී එක් චිත්තක්ෂණයක් හැටියට මාර්ගසිත ඇති වෙලා නිරුද්ධ වෙනවා ඊළඟට ඵලසිත ඇති වෙලා නිරුද්ධ වෙනවා. එහෙම තමයි සිත් හැටියට ඇති වෙනකොට ඇති වෙන්නේ. නමුත් සාමාන්‍ය කතා විවාහාරයේදී සූත්‍ර දේශනාවල පැහැදිලි කරනවා සෝවාන් මාර්ගයට අවතීර්ණ වෙනවා කියලා. ඒ අවතීර්ණ වෙනවා කියලා කියන්නේ සෝවාන් මාර්ග සිත ඇති වෙනවා කියන එක නෙමෙයි. ඒතනත්තා අර අන්ධ බාල පෘතජන ස්වභාවයෙන් නැගී සිටීමෙන් ආර්යයන් වහන්සේලා දැකලා ආර්යයන් වහන්සේලාගේ ධර්මය අහලා ඒ ආර්ය ධර්මය පිළිබඳ යම් පරිණත භාවයක් ඇති කරගෙන මේ ආරෂ්ඨාංග මාර්ගය ප්‍රගුණ කරලා මම නිවන් දකින්න ඕන කියන දැඩි අදිෂ්ඨානයෙන් යුක්තව ඒ කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරය ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පවත්වාගෙන යමින් මේ නිර්වාණ මුදාමිනී මාර්ගයට යොමු වෙනවා අන්නේ යොමු වීම තමයි සෝවාන් මාර්ගය සඳහා යොමු වුණා කියලා සාමාන්‍ය කතා විවාහයේදී හඳුන්වනවා. ඉතින් යොමු වෙච්ච තැනත්තා අර සෝවාන් මාර්ගසිත සහ ඵලසිත ඇති කරගන්න එක ආත්මයක්ද දෙකක්ද 10ක්ද 100ක්ද 1000ක්ද කල්පයක්ද යන්නේ කියලා අපිට තීරණය කරන්න බෑ. ඒක තීරණය වෙන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බෝධිපාක්ෂික ධර්ම වැඩෙන ප්‍රමාණය අනුව එතකොට මාර්ගසිත ගැන කතා කරනවා නම් මාර්ගසිතට අනතුරුවම ඵලසිත ඇති වෙනවා. හැබැයි සාමාන්‍ය කතා විවාහයේදී සෝවාන් මාර්ගයට යොමු වුණා කියලා කියන්නේ මාර්ගසිත ගැන නෙමෙයි. ඒ මාර්ගසිත ජනිත කරගන්නට සුදුසු මගට ඒ ප්‍රතිපදාවට යොමු වුණා කියන අදහසක්.